අපිට උණුසුම දැනෙනවනේ අපිට කාය ප්‍රාසාදේ වෙනවනේ සීතල දැනෙනවනේ අපිට ඒවෙන් හැංගිලා ඉන්න බෑනේ එතකොට එනකොට අපිට ප්‍රසාද වෙලානේ අපි නිකම්ම රැවටිලානේ අපි නිකම්ම මේකට අහු වෙනවා නිකම්ම රැවටිලා යනවා අපි මේ අපිට නිකම්ම අපිට මේ ප්‍රසාදේ වෙනවා අපිට සද්ද නිකම්ම ඒවා අපි අපි කන් වහගෙන ඉන්නේ නැහනේ හැමතිස්සෙම අපිට කොහොමවත් සද්ද එනවා අපිට ලෝකේ නැති අපිට ලෝකේ අපි ලෝකේ සත්‍ය දකින්න කොයි තරම් අමාරුද කියන එක. අපි ලෝකයක් අපිට මැවි මැවි තියෙනවා හැම මොහොතෙම. හැම මොහොතෙම එක්ක සද්දයක් එනවා. ඒතර සද්ද සිතක් එනවා. එතකොට අපිට පාට එනකොට අපිට අපිට අපිට ඒතර පේනවා මේ මේ පේන සිත එනවා. අපි හැමදෙසෙම මත් වෙලා වගේ ඉන්නේ. අපි මත් ගුලියක් වගේ. ඒ කියන්නේ හැම මොහොතේ ප්‍රසාද වලට මේකේ ඉලිප්පි ඉලිප්පි ඉන්නේ. බුදුසසුනේ කියනවා රුප්පන්තිකෝ ආවසෝ රූපං වදේති. රුප්පණේ වෙන්නේ සීත උෂ්ණ දන්තමගත වාසසපසීවස්. ඒතකොට බුදුන්වහන්සේ කියනවා සීතස්සමගත. ඒවා කියනවා උෂ්ණ. එතකොට මේ රුප්පණේ කියන එකට එතකොට මේ රුප්පණේ වෙන්නේ හරියට නිකන් මේක නිකන් ගඩක්. බුදුන් වහන්සේ වෙලාවක කියනවා මේක gediya උලක් ලෙස දකින්න, ඝටක් ලෙස දකින්න, gediyak ලෙස දකින්න. ඉතින් බුදුන් වහන්සේ මේ කියන්නේ දුක්ඛතෝ අනිත්‍යතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ පරතෝ පලාකතෝ මේ බුදුන් වහන්සේ මේ හැම මොහොතෙම මේක හොඳ දෙයක් කියලා මේක මේක කිසිම හරයක් තියෙන දෙයක් පෙන්වන්නේ සිත පෙන්වන්නේ කියත් බුදුන් වහන්සේ කියන්නේ මේ මායාවක් මේක විඥාන මායාව. එතකොට කියනවා රූපේ පේන පින්ඩපන් රූපම් පෙන පින්ඩක් රූපේ. එතකොට බුබ්බුල දිය බුබුලක් මේ මේ වේදනංච බුබ්බුලංච. වේදනාව දිය බුබුලක්. රූපේ පෙන පිඩක්. සංඥාව මිරිගුවක්. සංකාරයේ කෙස කඳ. එතකොට විඥානේ මායාව මාරු මේ මේ එතකොට මිරිජ වට සංඥාන මේ මේ බුදුන් වහන්සේ පෙන්නන්නේ එතකොට මේ අපි හිතින් හදාගන්න රූපේ කිසිම සත්‍යයක් නැති චේතනා ද චේතනා රූපයක් නෙච්චයි චේතනානේ සිතුවිලි ඒ චේතනාවේ කිසිම සත්‍යයක් නැති බවනේ පෙන්වන්නේ ඒකේ ඒ ඒ ඒ සිතට එන මායාව අර කණ්ණාඩියේ ප්‍රතිබිම්බේ කිසිම හරයක් නැහැනේ කිසිම දෙයක් නැහැ අන්න ඒ වගේ අපිට මේ පේන රූපේ එළියේ තියෙනවා කියන එකට කණ්ණාඩියට එළියට යන්න බැහැ ඒ වගේ මේ ප්‍රතිබිම්බයක් කියලාම අපි මේක දැකින දකිනවන අනේ මේ ප්‍රසාද සේරම කණ්ණාඩියේ ප්‍රතිබිම්බ වගේ මේවා සකස් වෙනවා සකස් වෙනවා දැන් කණ්ණාඩියට මොනවාරි ගේන දැන් කණ්ණාඩිය මොනවාරි තිබ්බේ නැත්නම් කණ්ණාඩියෙන් පේන්නේ එකපාරටම මොනවාරි කණ්ණාඩි දර්ශනපතේට ආවොත් තමයි කණ්ණාඩිය පේන්නේ ඒ වගේ මේවා ඒ ඒක එකයි ගත්තාම නෑ එතකොට මේක සකස් වෙනවා තියෙනවා නැති වෙනවා ඇති වෙනව නැති වෙනව ඇස් ඇරියොත් නේ පේන්නේ. ඒතර කණ්ණාඩිය වහලා තියෙනවා කියලා හිතන් පෙරලා තියෙනවා කියලා. ඒතර කණ්ණාඩිය ඉස්සුවා කියන කෙලින්ම පේනවා ලෝකේ. ආය කණ්ණාඩිය වැහුවාම පේන්නේ. ඇස් ඇරියාම පේනවා. ඇස් වැහුවාම පේන්නේ. ඒතර මේ හරියට මේ ප්‍රතිබිම්බය එතකොට හැදෙන ඒ ප්‍රතිබිම්බේ ඡායාව බුදුන් වහන්සේ කියන්නේ රූපේ පෙන පිටක්. ඒ කියන්නේ මේක ඇති වෙනවා නැති වෙනවා. ඒ මොහොතේ මාටගෙන නැති වෙනවා. වේදනාව දිය බුබුලක්. ඒකත් හටගෙන නැති වෙන එකක්. පවතින්නේ නැහැ. ඊට පස්සේ බුදුන් වහන්සේ පෙන්වන්නේ සංඥා මේක පෙරමතකෙන් හඳුනගෙන සංඥා ඒක මිරිඟුවා. එහෙම ඒක ඒක අපි අදායගත් එකක් ඒක මිරිඟුවා. ඊට පස්සේ බුදුන් වහන්සේ කියනවා මේක සංකාර කැසකදක් සංකාර කියන්නේ මේක එකතු කර කර එකතු කර කර එකතු කර කර ඒවා ගලෝ ගලෝ ගලෝ ගලෝ කිසිම දෙයක් නැහැ කෙසර ගහක් වගේ ඔක්කොම ගැලවිලා යනවා කියලා කියන්නේ. එතකොට අපි අර වාහනේ කියනනේ කාර් එකක්. දැන් කාර් එකේ අපි ගත්තොත් දැන් ටයර් එක වෙනයි. වීදුරු වෙනයි. ලයිට් වෙනයි. තොර යකඩ වෙනයි. මෙහෙම කෑලි කෑලි ඔක්කොම වෙන් කරලා බැලුවොත් කාර් එකක් කොහෙද තියෙන්නේ? අන්න ඒකයි කෙසල් ගහක් කියන්නේ. දැන් කෙසල් කඳක් ගලවලා ගලවලා පතුරු පතුරු ගියාට පස්සේ කෙසල් ගහක් නැහැ. ඒ වගේ අර රෝද ටික අයින් කරලා ලයිට් ටික අයින් කරලා වීදුරු අයින් කරලා ඔහොම කෑලි කෑලි අයින් කරගෙන ගියොත් අවසානයේ කාර් එකක් හම්බ වෙන්නේ නැහැ. අන්නේ ওই කාර්යක උද සංඛාර තමයි හදලා අපිට මේ ඇස් දෙකෙන් එන සද්ද ඒ කනෙන් එන මේ සද්ද ඇස් දෙකෙන් එන රූප එතකොට මේ ප්‍රසාද මේ උණුසුම සීතල හැම එකම එකතු කරලා අපිට මිනිස්සෙක් කියලා මේ ඉන්නවා කෙනෙක් කියලා පේනවා. ඇත්තට මෙහෙම කෙනෙකුත් නැහැ. මේ එක එක ප්‍රසාද ටිකක් ඒවා එක එක විදිහට මේ ප්‍රසාද වෙනවා කියන්නේ ඇවිල්ලා ස්පාක් වෙනවා වගේ වැඩක්. ඒක තමයි හොඳම වචනේ. ඔය ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා ස්පාක් කියලා ඔබ දන්නවා. දැන් ආලෝකයට හිරු එළියට කණ්ණාඩියක් ඇල්ලුවත් ස්පාක් වෙනවා. දිලිසෙන පෘෂ්ඨයක ස්පාක් වෙනවා. ඒතර දිලිසෙන පෘෂ්ඨයක ස්පාක් එකක් එනවා කියන්නේ ඒක දිලිසෙනවා. ආලෝකය වැඩිච්ච ගමන් දිලිසෙන පෘෂ්ඨ දිලිසෙනවා. අන්න ඒ වගේ අපේ ප්‍රසාද ඒවට දිලිසෙනවා. ඒවට ස්පාක් වෙනවා. ඉතින් මේකට කියනවා ප්‍රසාදය කියලා. අතට ප්‍රසාදය කියන වචනේ තේරුමක් දිලිසීමනේ. ප්‍රසාදය වෙනවා. දැන් ඔය ආලෝකයට මොන හරි දිලිසෙන පුෂ්ටයක් තිබ්බ ප්‍රසාදය වෙනවා. ඒ වගේ ඇස චක්කු ප්‍රසාදය ප්‍රසාද වෙනවා. ඉතින් ඒ හැඩතලයට අපි මෙච්චර මෙච්චර මේ පණක් දීලා මේ පණ ඇති වෙලා මේ අජීවී දෙයකට සජීවී පණක් කොහෙන් දෙන්නේ? ඒකම මායාව. ඒක හරියට දේ දුන්නේ පාට වගේ. ඇත්තටම දේ දුන්නු සිතක් තමයි අපිට තියෙන්නේ. ඇයි අපි එහෙම කියන්නේ? මේ දේ දුන්නේ දේදුන අල්ලන්නත් බෑ. දේදුන කියලා දෙයක්වත් නැහැ. එතන තියෙන්නේ ජල වාෂ්ප. එතන තියෙන්නේ ආලෝකයේ වැටිලා. එක එක වර්ණ ඇඩතල එක එක කෝණ වලින් වැටුණු ආලෝක. ඉතින් ඒක හරි මායාවක්. ඇත්තටම මේ සිතත් මායාවක්. ඒක අපි පෙන්නවා ඔබට ඇත්තටම එක දේශනාවකදී අර පුංචි දරුවා මේ ලෝකෙට බිහි වෙන්නේ ප්‍රභාස්වර සිතේ. ඒ පුංචි දරුවාගේ ලෝකයක් නැහැ. රූප ලෝක නැහැ. සද්ද ලෝක නැහැ. ඉපදෙනකොට ලෝක නැහැ. ඒ දරුවා දන්නේ නැහැ මේකේ මොනවද තියෙන්නේ කියලා. නමුත් දරුවා එක එක පිටින් දානවා. මේ පුතේ මේ රතු පාට, මේ පුතේ කහ පාට, මේ පුතේ නිල් පාට. ඊට මේ අම්මා, මේ තාත්තා. ඒතකොට මාමා මාමා ගාලා අර හැඩතලයට shabdේ අම්මා අම්මා කියලා අම්මා දෙනකොට තමයි දරුවා ගන්නෙ මේ අම්මා මාමා අම්මා ගාලා. ඉතින් මේක ඉතින් කාලයත් එක්කලා මේක ඒ රූප ඡායා පෙන්නලා පෙන්නලා පෙන්නලා රූප වලට ශබ්දේ මෙහෙන් යවලා යවලා යවලා මේවා මනසක එකතු කරවනවා කිව්වොත් නිවැරදි. ඉතින් සංඛාර කරවනවා අවිද්‍යාව පත්‍ය සංඛාරා නොදන්න දරුවට අවිද්‍යාව තුළට දානව සංඛාර නාමයේ එවනෝ සද්දෙන් සද්දෙන් තමයි නාම ඒවා මේක උඹට ඔබට හොඳටම තේරේ මේ පුංචි දරුවාගේ පළවෙනි ඒ ඒ අම්මා කියන වචනේ හැදෙන විදිහෙන්ම තේරෙනවා මේ දරුවට සද්දේ එවලා මේ දරුවාගේ ඇතුලේ මේ රූපෙට සද්ද මෙහෙම එවලා එවලා එවලා ඔටෝමැටික්ලි මේක අජීවී දෙයක් මේ ඊට පස්සේ එතන එහෙම දෙයක් සිද්ධ වෙනවා ඒ දෙක එකතු වීමක් සිද්ධ වෙනවා එතන විඥානයේ එකතු වුණු දේ අර දෙකටම අයිති නැහැ එතකොට ඒ විඥානේ අර එකකටවත් අයිති නැහැ. එතකොට මේ මායාවක් තමයි විඥානේ කියන්නේ. විඥානේ අර දේ දුන්නා වගේ මායාවක්. එහෙම එකක් කොහෙවත් නැහැ. ඒක නිකන් මැවෙන එකක් විතරයි. ඒකේ ෂණේම මැවිලා ඒ ෂණේම නැති නමුත් අපි මේවා ගොඩක් තද තද වෙලා මේවට පණ ඇවිල්ලා මේවා ඝන ඒවා විදියට දැකලා මේවා ලෝකයක් අපි මේ තනිකර අපේ අපි අපිට දැනෙන්නේ මේ තනිකර අපේ ශරීරේ ඕරා එකක් වගේ අපේ ශරීරේ වටේම තියෙන සිතුවිලි ලෝකයක් වගේ අපේ ශරීරයේ ඇත්තම ශරීරය ඇතුලේ අපිට අපි දන්නවා ශරීරය ඇතුලේ මුකුත් නැති බව. අපි දන්නවා ශරීරය කියන්නේ ওই දෙතිස් මහා කුණප ගලෝ ගලෝ බුදුහාමුදුරුවෝ පෙන්නන අත්ති මස්මින් කායේ කේසා ලෝමා නඛා දන්තා තසෝ මංසා නාරු අට්ටි අට්ටි මිජ්ජා වක්කං හදයන් යක්කං කියලා මේ හැම එකම ගලෝ ගලෝ පෙන්නනවා මේ කොටස් 32කට බෙදලා වෙනවා මේ කොහෙවත් හිතක් නැහැ. මේ කොහෙවත් කෙනෙක් නැහැ. මේ කොහෙවත් මේ ඔක්කොම කොහෙද ඉන්නේ ඔය කෙනා? කොහෙවත් නැහැ. අර පඹය වගේ. අර කුඹුරේ පවෙක් මිනිහෙක් කරලා දකිනවනේ මිනිස්සු. ළඟට ගිහින් බලනකොට මිනිහෙක් නැහැනේ බය වෙනවා දුවන්න යනවනේ දෙන්නේ. අර මහා රෑ අපි ඒ උපමාව බුදුන් වහන්සේ පෙන්වන එකක්. මේ ඝන අන්ධකාරයක මහා කළුවර වෙලාවේ මේ කුඹුරක් මැද්දෙන් දෙන්නේ යනකොට මේ දෙන්න බය වෙනවා හොඳටම ඈත අන්න කෙනෙක් එනවා අර යකෙක් වගේ කියලා බය වෙලා මේ අනිත් එක්කෙනා දුවනවා මෙයාට ඕන වෙනවා බලන්න කියලා. ඊට පස්සේ මෙයා ළඟට යනවා. එන ඔය ඔය උපමාවනේ ගන්න ඊට පස්සේ ළඟට ගිහින් බැලුවාම එතන මිනිහෙක් නැහැ කෙනෙක් නැහැ බලනකොට තියෙන්නේ එතන තියෙන ලී කෑල්ල එක ගහලා කෝට් එක මුට්ටියක් ගහලා පිදුරු ටිකක් ගහලා මේ අඳුමක් අඳ මේ කෑල්ල ටික ගලවලා බැලුවාම මෙතන මොකුත් නැහැ පඹේකුත් නැහැ. නමුත් පඹේක් වගේ මැවෙනවා. ඒකත් නැහැ. මෙන්න මේ තන සිත හැදෙන උපමාව බුදුන් වහන්සේ පෙන්වන්නේ. බුදුන් වහන්සේ පෙන්වන්නේ අපි මවාගෙන ලෝකයක් අපි ඒකේ විඳිනවා. මවෙනු නිසයි විඳින්න. මේක මැවීමත් මායාවක්, විඳීමත් මායාවක්. මේක මැවීමත් මායාවක්, විඳීමත් මායාවක්. මායාවේ මායාවෙන් මායාව. මායාවේ මායාවෙන් මායාව කියනවා අපිටත් වෙන දෙයක් කියන්නේ අපි ඔබට දාන්න ඇති මේ දේශනා ඇහෙනකොට ඔබට රූප මෙතන මේ රූපේ පවා මායාවක් තමයි පෙන්වලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මේකේ තියෙන්නේ මායාව. අපි ගොඩක් වෙලාවට මේ මේ බුදුන් වහන්සේ මේ ඉදිරිපත් කරන කාරණා අපි තින් ඒකට අනුගතව අපි බුදුන් වහන්සේගේ ඒ සංඥාවට අපි ගන්න ඒ හැඩතලයක්ම තමයි අපි දාලා උත්සාහ කරේ. ඉතින් ඒ ඒක හැමෝම කරන දේ. මේ සේරම සම්මුති ප්‍රඥප්තිය. මේවා සේරම සිතුවේවි. අපි මේ මායාවට මායා ලෝකයක අතරමං වෙලා මායාවෙම මායාවක දුකක් හදාගෙන දරුවෝ කියලා හදාගෙන උපතකුත් හදාගෙන මරණකුත් හදාගෙන මේ යන මේ ගමන මොකක්ද කියන එක ඇත්තටම අවබෝධුණු කෙනෙක්ට මහ විකාරයක් වගේ දැනෙන. අනේ මේක මොකක්වත්ම නෑ. මේක මේ අපි අල්ලගෙන ඉන්නේ ඉතින් මේ මේ මගේ ගෙදර කියලා මේ මගේ දරුවෝ කියලා මේ මගේ නෝනා කියලා මේ මගේ ඒවා කියලා මේ හිතින් අපි මේවා ගැට ගහගෙන ඉන්නේ. ඇත්තටම ওই ගැටේ ලියන්න පුළුවන් නම් ওই කිසි දෙයක්ම නැහැ ඔබට ඔහොම කිසිම ගැටලුවකුත් නැහැ ඕව තිබ්බත් එකයි නැතත් එකයි. එහෙම දෙයක්ුත් නැහැ ඔබ කියලා කෙනෙකුත් නැහැ. මේ මොහොතේ මේ ෂනේ මේ හට ගන්නවා මේ නැති වෙනවා මායාව. මායාව පවතින්නේත් නැහැ. ඇත්තට හැම මොහොතෙම මේක සකස් වෙවි නැති වෙනවා කියන්නේ හැම මොහොතෙම මැරෙනවා ඉපද. නමුත් අපි ශරීරයකුත් හදාගෙන තියෙනවා කියලා එකකුත් හදාගෙන මේ තියෙන මොකක් හරි හතර මා භූත ටිකක් පස් ටිකක් හැදුණු හැඩතල ටිකකට රැවටිලා මේ තියෙන මේ තියෙන එකක් කියලා හිතාගෙන මේ මොකද්ද කරන විකාරේ. මේ ශරීර කූඩුව පොළොවට පස් වුණාම ඕකෙ මිනිහෙකුත් නැහැ. කොහොම ශරීරෙකුත් නැහැ. ඕකේ තියෙන්නේ පස් ටිකක් විතරයි. ඒ පස් කියලා දෙයක්වත් නැහැ. මේ ඔක්කොම හිතන දේවල්. මේ මායාවේ අපිට පෙන්වන්න කිසි දෙයක් ඉතුරු වෙලත් නැහැ. මේ මොන විකාරයක්ද කියලා තමයි අපිට එතකොට හිතෙන්නේ. එතකොට ඇත්තටම මේක අපේ වරදක්ද? මේ සත්‍ය දකින්න එක වරදක්ද මේ සත්‍ය දකින්නකොට එයාට කිසිම දෙයක දරුවෙන් මැරුණයි කියලාවත් දුකක් එන්නේ නැති එක වරදක්ද එයාට ඊට පස්සේ මම මලහා කියලා දුකක්වත් දැනෙන්නේ නැති එක වරදක්ද එතකොට එයාට මේ දිව්‍ය ලෝක භ්‍රම ලෝක ඔය ඔක්කොම සිතක එන සිතුවිලි කියලා හිතන එක වරදක්ද එතකොට මුළු ලෝකෙම බොරුවක් කියලා හිතන එක වරදක්ද? එතකොට ඔබම කියන්න මේකේ සත්‍ය දකින්න එක වරදක්ද? සත්‍ය අවබෝධ වෙලා ඒ කෙනාට ඒක කිසිදු ගැටීමක් ඇලීමක් එන්නේ නැති එක වරදක්ද? ඒ කෙනා කිසි දෙයකට ඇලෙන්නේ නැතුව ඉන්න එක වරදක්ද? ඉතින් මේ මොකද්ද හරි මොකද්ද වරද? අන්තිමට හරි කියන එකත් මායාව. වරද කියන එකත් මායාව. හරි වැරදි කියලා දෙයක්වත් නැහැ. ඒකට කිසිම දෙයක් නැහැ. හිතර හිතර හැම සිතුවිල්ලක්ම මායාවක් විතරයි. එහෙම දෙයක්වත් නැහැ. අන්තිමට මුකුත්ම නැහැ. හම්බ වෙන්නේ නැහැ. ඔබට හම් වෙන එකම තැන තමයි සියල්ල ශුන්‍යයි. සියල්ල මහා ශුන්‍යතාවයකට වැටෙනවා. ඉතින් ඇත්තටම මුළු ලෝකෙම පරම සත්‍ය තමයි. ඇත්තටම නැති තැනක ඇති කියලා හිතන එක. මුකුත් නැහැ. නැති තැනක ඇති කියලා හිතන එක. හැබැයි මේ කතාවේ තව පැත්තක් ඔබට දැකින්න තියෙන. දැන් මේ අපි මේ අපි මේ අපේ තියෙනවා මේකේ දැනෙන හැඟීමක්. මේ හැඟීම තමයි ආස්ත්‍ර කෙලීසේ. අපි මේ කතා කරන එක කතා කරන එකටත් මොනවා හරි එන්න එපා මානසිකාරයට අරමුණු එන්නේ එතකොට ඒක එන්නේ මේ ආශ්‍රවීය ස්වභාවය කියන මොනාරි දැනෙන එකකින් මේකත් එන්නේ මේ කතා කරන එකත් එන්නේ දැනෙන එකින්නේ එතකොට දැනෙන එක කියන්නේ මොකද්ද එතකොට මේකේ අන්නේ වගේ ඔබට කම්පන චංචල වගේ මේකේ දැනෙන නොදැනෙන දෙයක් අන්න එතනට එන ශුන්්‍යතාවය මහ ශුන්්‍යතාවය තුල ඔබගේ මෙන්න මේ දැනෙන ස්වභාවයේ නිෂ්ප්‍රභාවීමකින් තමයි මේ ඒ කියන්නේ ආශ්‍රවීය කෙලෙසීය නිෂ්ප්‍රභාවීමක් ඒ කියන්නේ මෙතන තියෙනවා ප්‍රාණයට පණ එන ස්වභාවයක්. ඒ පණ එන ස්වභාවය තුළ තමයි මේ සිතුවිලි වලට පණ එනවා. මේ සිතුවිලි වල පණ නැති වෙන එකක් තමයි මේ අපි දකින්නේ ආශ්‍රය වෙන තැන. ඒ කියන්නේ මේ සත්‍ය දකිනකොට සත්‍ය දකිනවා. සත්‍ය හිතට පේනකොට ඒ ඒ එදිනෙදා අරමුණු වල ඇත්ත දකිනකොට ඒ ඇත්ත පේනකොට ඒවට තියෙන ප්‍රාණවත් භාවය නැති වෙනවා. ඇත්තම නැති වෙන්නේ සිතුවිලි වලට තියෙන ප්‍රාණවත් භාවය. මොකද දැන් බාහිරේ යාවට මුලින්ම තේරෙන මුල් අවස්ථාවේ සෝවන් කියන්නේ ඒකයි. බාහිරේ නැති බව. නමුත් එයා ඊට පස්සේ අනාගාමි කියන්නේ සිතුවිලි පරිහරණය කරනවා. එතනත් එයාට ඒක මායාව අවබෝධ වෙනකොට තමයි ප්‍රත්‍යක්ෂ වෙනකොට තමයි සිත දකිනකොට තමයි එතනිනුත් මිදිලා. එතකොට හිතෙත් ඇහැට හරයක් නැති වෙනවා එළියෙත් ඇහැට හරයක් නැති වෙනවා. ඒතකොට ආශ්‍රවීය ස්වභාවයේ මානීය ස්වභාවය තියෙන. මානීය කියන්නේ මනමන යන්නේක මේ මේ මෙතන මිම්මක් පේනවා. ඒ මිම්ම තමයි මේ මේ දැනෙන දැනෙන මේ දැනෙනවනේ කෙනෙක් ඉන්නවනේ. මේ දැනෙනවනේ කෙනෙක් ඉන්න අන්න මිම්මක් තියෙන. ඒ මිම්ම තමයි අගේ අඩුවේවි අඩුවේවි යන්නේ. ඔබ දන්නවා මුදලක වුණත් 5000 කොලේ 1000 කොලේට බහැලා 1000 කොලේ 100 කොලේට බහැලා 100 කොලේ 50ට බහැලා 50 කොලේ 10ට බහැලා රුපියලට බහැලා රුපියලක්වත් නැති වෙලා යනවා. වගේ ඔබ දැන් මුදල් වියදම් කරනකොට එහෙම වෙනවනේ. අන්න ඒ වගේ දෙයක් මෙතන සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ දැනෙන මිම්ම කියන එක මානීය මිම්ම කියන එක තමයි ආත්මීය මිම්ම. දැන් අපිට මේ නිවන් මඟ යනකොට කෙනෙකුට හැම මොහොතෙම සිත දකිනකොට වෙන්නේ ඒකෙට තියෙන හරේ නැති වෙන එකම තමයි. හරේ නැති වෙන එක තමයි නිබ්බිදන්ති විරාගන්ති විරාගන්ති නිරෝධ කියලා බුදුන් වහන්සේ මේ පෙන්වන්නේ යටින් සිද්ධ වෙන කෙලෙස් ශීනාස්ත්‍ර වෙන හැටි. ශීනාස්ත්‍ර වෙන හැටි තමයි මේක ඊටාම වැදගත්. ඒකයි ආසාවක් ආසවක්ඛ්‍යා ඥානය කියලා කියන්නේ. ඒ ආසවක්ඛ්‍යා ඥානය කෙනෙකුට පහළ වෙනවා නම් ඒ කෙනාට ඒ ඥානෙ තියෙනවා. ඒතකොට ඒ කෙනා දන්නවා මේ මගේ මිමින් ටික මැනිමැනි අනේවා අඩුවේවි යනවා කියන එක. ඒතකොට ඒ කෙනා දැනගන්නවා ආයද මොනවා හරි කරන්න ගියත් ඒකේ මාන්නයක් වෙනවා නම් ඒකේ මමයා ඉන්නවා තණ්හාව ලොකු වෙනවා. මම ඉන්නවා කියන්නේ එයා නිවන් දකින්නේ. නමුත් මේ සමාජය තුළ අනුසෝතගාමී ප්‍රතිපදාව තුළ හැමෝම රැස් කරන ගමනක් කියන්නේ දානයක් දුන්නත් රැස් කරනවා, පින් කරන්න කියලා එයා ඒකත් රැස් කරනවා. සිල් ගන්න කියත් ඒකත් රැස් කරනවා. ඒ හැම එකම රැස් කරන ගමනකින් නිවන් දකින්න බෑ. බුදුහාමුදුරුව වෙනම පැත්තක් පෙන්නනවා පටිසෝතගාමී ප්‍රතිපදාව කියලා. ඒකෙදි රැස් කරන එක නෙමෙයි තියෙන්නේ. නිස්සරණවත් තියෙන්නේ. හැම තැනම අස් කරනවා. අත්හරිනවා අස්කරන නිස්සරණ ඇත්තේ සිතත් අස්කරන සිතින් සිත සිතුවිලි ඒවැ හරිය නැති වෙලා නැති වෙලා අවසානයේ මේ ශුන්්‍යතාවයටත් වැටෙනවා රාමේ පැත්තත් මිදිලා රූපේ පැත්තත් මිදිලා දැන් මේ ආර්ය භූමි පුජ්‍යලිකුත් නැහැ එන තැන දැනෙනවා විතරයි එන කෙනෙකුත් නැහැ දකින්න කෙනෙකුත් නැහැ නමුත් ඒ තුලත් එයාට අවසානයේට යනකොට යනකොට යනකොට යනකොට දැන් දැන් ඒක මේ මොහොත විතරයි ඒ කෙනෙක් පුජ්‍යලිකුත් නැහැ අර අනාගාමී භූමියෙන් පස්සේ අපි මේ කතා කරන්නේ රූප රාග අරූප රාග කියන තැන එතන එතකොට දැනෙන සැහැල්ලුව ශාන්තිය ඒවට ඇලෙනකොට ලෝතුරු සුවයට ඇලෙනවා ඒ ඇලෙනකොට ඒව හිර වෙලා මේ එතනත් රැඳිලා හිර වෙන්න පුළුවන් ඒක නිසා තමයි රූප රාග අරූප රාග පෙන්වන්නේ ඇත්තටම සමහර අයට ඒවත් තේරෙන්නේ නැහැ ඒවත් ධානය කියලා හිතාගෙන ඇත්තට මේ ධානය කියලා 아무තු දෙයක් නැහැ මේකට යනකොට ධානම තමයි ධානම තමයි මේක ඉතින් එක දැනෙනක ධානයක් නෙමෙයි අරූප ධානය තියෙනවා නෑ නෙමෙයි ඒ වශයෙන් වෙනවා. ඔබට තාම ප්‍රායෝගික නෑ. ඔබ ඔබ බණ කියන්නේ පොත දිහා බලාගෙන. ඒක නිසා ඔබට තේරෙන්නේ නෑ. මේවා tie මේවා ඔක්කොම ෂේ වෙලා යන එක ඔබට දැනෙන්න ඕනේ. එතකොට ඔබට අරූප රාග දැනෙන්නේ නැති වෙනව බව දැනෙනවා. මේව ධානය කියලා පැත්තකට දාන්න එපා. මේ සංයෝජන තියෙනවා. මේ ඕරම් භාගයේ සංයෝජන ප්‍රහීන වෙනවා දැනෙනවා වගේම උද්ධම් භාගයේ සංයෝජන ප්‍රහීන වෙනවා ඥානයකටයි හසු වෙන්නේ. ඒ ඥානෙට දැනෙනවා මේ ආශ්‍රවීය කෙලෙසිය ස්වභාවය තියෙනවද නැද්ද කියලා. ආශ්‍රවීය කෙලෙසිය ස්වභාවය ෂේවි ෂේවි යනකොට අරූප රාග රූප රාග ෂේවි යනකොට ඔබට දැනෙනවා මේ මානීය ස්වභාවය චුට්ටක්වත් ඉතුරු වෙන්නේ නැති බව. එතකොට තණ්හා මාන දික්ටි දුරු වෙන තැන ඔබට පේන්න ගන්නවා. එතකොට අවිද්‍යාව සම්පූර්ණයෙන්ම ඔබට තව දැනගන්නවත් මුකුත්ම නැහැ විද්‍යාවමයි. ආය ධම්ම චක්කුසේ පහ වෙලා ආලෝකෝ උදපාදි මහා ආලෝකයේ ඔබ අවිද්‍යාව ඝන අඳුරේ නැත්නම් ඔබට කිසිවක්ම මේ මේ ලෝකයේ තුල හිමි වෙන්නේ නැහැ එතනින්. ඔබ පටිච්චසග්ගානුපස්සනාවට එනවා. ඇත්තටම අර එක තැනක බුදුන් වහන්සේ පෙන්නනවා මේ ආනාපාන සතියේත් කෙරවලට එනකොට ඔය ගිරිමානන් සූත්‍ර වගේ ඔබ බැලුවොත් ඔබට පේනවා විමෝචන චිත්තං කියලා එනකොට විමෝචන චිත්තං වලින් එනකොට ඒ එන්නේ එතනට අනිච්චානුපස්සී විහරණේ විරාගානුපස්සී විහරණේ එතනින් තමයි එන්නේ නිරෝධානුපස්සී. ඒ ඔක්කොම ඇත්තටම මේ මේ මිදෙන එක ආහාරයක් නැති වෙන එක ඒක නිරෝධයට යන එක දැනෙන ඥාන සකස් වෙන්න ඕනේ. අභිඥාලාභියෙක් වෙන්න ඕනේ. අවිඥා ඔබට පහළ වෙනවා. ඔබ හිතන්නේ ආ මේවා මේ අමුතුම දේවල් නෙමෙයි. මේ මිනිස්සුන්ට පහළ වෙනවා. මේ පරිතිච්ඡ විඥාන ඥානි කියලා අමුතු දේවල් නෑ. මේ ආසවක්ඛ්‍යා ඥානෙ අමුතු දෙයක් නෙමෙයි. මේ චතුප්පඥානෙ අමුතු දෙයක් නෙමෙයි. මේ පුබ්බේ නිවාස ඥානෙ අමුතු දෙයක් නෙමෙයි. පෙර දක්නා සිත් පරම්පරාව දකින්න එක මේ සිත් වැල් දකින්න නැතුව කවුරුත් නිවන් දකින්නේ නැහැ. සිත හොඳට දැකලා සිතින් මිදෙමිදී යනකොට තමයි නිවන හම්බෙන්නේ. ඉතින් එයාට ඒ සිත දකින්න ඒක ඥානෙ චිත ඇති වෙනව නැති වෙනව චතුප්පඥානෙ සාරණ. එතකොට ඒව සේරම පෙර සංඥා කුමතීත සම්මුති ප්‍රඥාප්ති කියලා දකිනකොට ඒ සිත සිතින් සිත සත්‍යයන් සත්‍යයක් නැහැනේ මොහතවත් හම්බ වෙන්නේ නැහැ. මොහතත් ශුන්‍ය වෙලා යනවා. එතකොට මේ මොහතවත් එයාට නැති වෙනවා. ඒ මොහතත් නිවන නෙමෙයි. මේ එක තැනක්වත් මේ සියල්ල මිදුණු තැන නිවන තියෙන්නේ. හැබැයි මේ ඥාන සකස් වෙනවා. ඒ ඥාන හරහා තමයි මේ ගමන තියෙන්නේ. කෙනා පුජ්‍යලයා නැති වෙනවා. මේ මේ ඔබ විඳින කෙනෙක් පුජ්‍යලයෙක් ඉන්නේ මුල් මුල් මේ ගමන් මග මුල පමණයි. එහෙම කෙනෙක් ඔබට හම්බ වෙන්නේ නැහැ ආර්ය භූමි. ලෞතුරු භූමියේ ලෞතුරු සෝයේ ඔය කම්සප හොයන ඔය භෞතික පස්සේ දුවන එකක් නෙමෙයි. ඒව නැති වුණත් ඔබට පුළුවන් සෝයෙන් ඉන්න. එතැයි ලෞතුරු සෝයේ තියෙන්නේ. ඒ ලෞතුරු සෝයේ තුළ ඔබට දැනෙන මහා සදාතනික කෙනෙක් පුජ්‍යලයක් නැති සබහා දහමේ සාන්ත ස්වභාවයයි. ඒ ස්වභාවය දැනෙනවා කියන්නේ නම් ඔබ ඉන්න දැනෙන ස්වභාවයක් නෙමෙයි. මේ ඥානේ ඊටාම සියුම් කාරණාවක්. ඒක අපි දැනනවා කියන වචනේ කියන්නේ මේ භාෂාවේ අපිට කියන්න වෙන වචනයක් නැති නිසානේ. දැන් එතකොට පුබ්බේ නිවස්ස ඥානය කියන එක ඔබ තවත් දුරටත් රැවටෙන්න යන්න එපා මේ සිතම දකින්න සිතේ සිත් පරම්පරාවේ මේ මතු පෙර සිත එන සිත මේ සිත ඒ හැම සිත් සිත දකින ඒක තමයි පුබ්බේනවාස ඥානෙ. පුබ්බේනවාස ඥානෙ ඇත්තටම නැතුව කෙනෙක් නිවන් දකින්නේ නැහැ. ඒක ඒකනම් සත්‍යමයි. ඒ ඥානෙ තියෙනවා. ඥානෙ තියෙනවා කියන්නේ මේ සිත පේන. සිත බල බල අනේක තුලමයි පුබ්බේනවාස ඥානෙ හම්බ මේ සිත ඒ සිත මේ සිත ගියා. ඒ සිත අතීත. මේ සිත අතීත. ඒ අපි ඉන්නේ හැමතිස්සෙම අතීතයක් තුල. අපි ඉන්නේ මේ අතීතයක් තුල කියන්නේ මේ කතාව අතීතයේ කියන වචනේ තියෙන අර්ථය වෙනයි. නමුත් මේ අපි සේරම අර දේ දුන්න පායනෝ වගේ අර නැත්තම් අපි අර සද්දේ අර පුංචි දරුවට අම්මා ඇති වෙන සද්දේ අම්මා රූපෙට මේ ශබ්දේ ගැට ගැහෙන හැටි සිත විඥානයේ හැදෙන හැටි පෙන්නන තැනම පෙන්නනවා වගේ මේක ඊට පස්සේ එන්නේ ඒ දැන ඒ එතන තියෙන හඳුනීමේ ස්වභාවය හඳුනීමේ කෙනෙක් නැහැ හඳුන ගැනීමකුත් නැහැ. නමුත් මේක අජීවී කතාවක්. ඒක සවිඥානික නෙමෙයි අවිඥානික කතාවක්. අවිඥානික මේ මේ මේ අම්මා කියන එක හැදෙන එක අවිඥානිකයි. නමුත් ඒක අපිට දැනෙන්නේ නැහැ. නමුත් එහි හරහා තමයි ඒක එන්නේ. ඊට පස්සේ ඒ ඒ චේතනා සිතුවිලි අවිඥානිකයි. නමුත් ඒ ඒ හරහා තමයි මේ අපිට ඒක දැනෙන්නේ නමුත් ඒක ඒක හැමතිස්සම ඒවා එකතු වෙවි එකතු වෙවි අபிසංකරණය වෙවි ඇවිල්ලා එකතු වී එනවා කියන එක. ඒකයි මේ උපාදාන රස කරනවා කියන්නේ. මේ එකතු වේ එකතු වේ එන්නේ මේ සම්මුති ප්‍රඥාප්ති දත්ත. ඒතකොට සම්මුති දැනගන්නවා දැනගන්නවා දන්නවා දන්නවා කියන තැන තමයි මම හැදිලා තියෙන්නේ දැනුමත් එක්කමයි. දන්නවා කියන ඔය දත්ත දත්ත තමයි මම කියන්නේ. දත්ත නැතුව මම කෙනෙක් නැහැ. එතකොට මේ තියෙන මේ මේ මේ තියෙන දත්ත තමයි මම. එතකොට දත්ත නැතුව මම නැහැ කියන්නේ දත්ත තමයි අවසානයේදී ඔබ දකින්න මේ ඔබ ඔබට ওই සිත් පහළ වෙන්නේ දත්ත නිසාමයි. දත්ත නැත්තම් සිතක් නැහැ. අන්න වගේ. අර අර දෙක එකතු වෙලා හැඩතලයට සද්ද එකතු වෙලා ආපු ඒ දේ දුන්න පායනක දේ දුන්න නිෂ්ප්‍රභා වෙනවා. එතකොට ඒ ඒ ඒ දේ දුනා පායන්න ඕනි කරන සාධක ටික එන්නේ හේතුඵල ධම ඉමස්මින් සති ඉදන් හොති ඉමස්මින් අසති ඉදන් නහොති කියන තැන. ඒතකොට ඒ ඒ නාමයේ හැදුන හැටි තමයි මේ එන්නේ. ඒතකොට හේතු නැති වෙනකොට නාමෙත් නැති වෙනවා. ඒ නාමෙ නැති වෙන මේක පෙරමතකේ කියලා දකින්න එක මේ පෙරමතකේ කියලා මුලින් නුවණක් එන්න ඕනි, දැනුමක් එන්න ඕනි. එතකොට අපි ඉන්නේ අතීතයේ කියන දැනුම එන්න ඕනි. ඒකයි මලවුන්ගේ ලෝකේ ඒව හරි. ඒ වචන ඕන එකක් දාත හැකි පරිවර්තන කරන එතනින් මිදෙනවා සිතින් මිදෙනවා සිතින් මිදෙන තැන ඇත්තට සිත නැති වෙන තැන කෙනා නැති වෙනවා පරිඋත් ทาน තැන කෙනා නැති වෙන සුද්ධාත්මයක් තමයි සුද්ධාවාස තමයි ඉතුරු වෙන්නේ බුදුන් වහන්සේ දුසුද්ධාවාස ගැන කතා කරනවා ඇත්තට මේවට ගැටෙන්න මොකුත් කිසිම අවශ්‍යතාවයක් නැහැ මේ සනිකරම ඔබට දැනෙන ධහම තුල සියල්ලම පරම සත්‍යම තමයි මේ මේ ධහම තුල වෙන කිසිම අසත්‍යයක් අපිට පේන්නේ මහා සත්‍ය මෙතන තියෙන්නේ මෙතන අවබෝධ වුණු කෙනෙක් ආයි හරවන්න බෑ එයා මහා සත්‍ය කාටවත් බොරු කරන්න බෑ. මේ පරමාර්ථ සත්‍යයක් මේකේ තියෙනවා. ඒ සත්‍ය අවබෝධ වෙලා සියල්ල සියල්ලකින්ම මිදෙනවා. ඒකයි මෙලොවුනුත් මිදෙලා, එළවුනුත් මිදෙලා රහතන් වහන්සේ කටයුතු කරනවා මෙලොවම කියන්නේ. දෙලොවම මිදෙලා කටයුතු කරනවා. ඒ ඇත්ත කතාවත් ඒකමයි. ඔබට ඒක ප්‍රත්‍යක්ෂ වෙනවා චතුපාද ඥානය ආසවක්ඛ්‍ය ඥාන ආසවක්ඛ්‍ය ඥාන තමයි මේකේ අවසානම කොටස ඇත්තටම අපි දකින්නේ. ඒතේතර පුබ්බේන ආසව ඥානය. එතකොට මේ ඒ වගේම චතුප්පාත ඥානය වගේම පරිසිත විඥාන ඥානය. ඉතින් මේ මේ සේරම මේ සිතින් එන කතාවක්. සිතින් පිට කතාවක් අපිට පේන්නෙම නැහැ. අපිට මේක දැනෙන්නෙම නැහැ. මනෝ පුබ්බංගම ධම්මා මනෝ සෙට්ටම තමයි. මනසාවේ පසන්නේන වාසතිව කරසව. මනසාවේ පද. මේ ඔක්කොම එක කතාවක් තමයි කියන්නේ. එහෙමනම් මේ මේ ධර්මයේ ප්‍රායෝගික පැත්ත ප්‍රතිපදාව තුළ කිම්ම තමයි. ප්‍රතිපදාව නැතුව දැනුම තිබ්බට කෙනෙකුට මේක ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. ප්‍රතිපදාව ඊටම වැදගත්. ඔබට දැන් දැනුම තියෙනවා. ඔබ දකින්න හැම ඉරියව්වක්ම හැම මොහොතක්ම ප්‍රතිපදාවට එන්න. එතනින් ඔබ සෝවාන් වෙනවා. ඔබට සෝවාන් මාර්ගයේ අර වෙන දැන් කතාවක් නැහැ. ඔබ සෝවාන් වෙලා නැත්නම් සෝවාන් මාර්ගයට පැමිණ සෝවාන් ඵලයට ස්කන්ධය දැකීම තමයි එකම දේ තියෙන්නේ මේ ධහම තුළ. උපාදාය රූපේ දැකීම කියන්නේ සිත දැකීම කියන්නේ ස්කන්ධය දැකීම කියන්නේ එකම දෙයමයි. ආරේකාන්ත සීලය කියන්නේ ඒකමයි. වෙන අමුතු අමුතු දේවල් අමුතු අමුතු කතා නැහැ. එකම කතාවට දීපු විවිධාකාර නම් ගොඩක් විතරයි. ස්කන්ධයේ උදේවය දැකීම ඒකමයි උපාදාය රූපය දැකීම ඒකමයි සිත දැකීම. සරල තැනටම දකින්න පුළුවන්. ධර්මයේ සරල තැනින් බුදුන් වහන්සේ දේශනා කරන කිසිම දෙයක් දන්නේ නැති අයට සිත දකින්න කියනකොට යර ස්කන්ධය දකින්න එකම තමයි. හරි දැන් ඔබට මේ කාරණා ගැලපෙනවා. දැන් ඔබ නිකන් මේව අහන් හිටියට බෑ. ඔබ සිත දකින්න. ප්‍රතිපදාවට එන්න. දැන් මෙතන ඇහෙන එකත් සෝත විඥාන කියන එක හිතන්න. දැන් ඔබ කකුල තියනවා නම් කොතනද ඒක දකින්න කාය විඥාන. ඔබ දකින්න මේ සැනසිතමයි. එච්චරමයි. දකීම පමණයි, ඇසීම පමණයි. බුදුනාසේ ඒ කියපු වචන ටික ඒ විදිහටම දකින්න. දුටු කෙනෙක් නෑ, දුටු දෙයක් නෑ, දුටුවා පමණයි. හිස් බැල්මක් ඔබට තියෙන්න ඕනි. හිස් කන් දෙකක් තියෙන්න ඕනි. මේ හිස් වෙන්න ඕනි. මේවා ශුන්‍යාගාර වෙන්න ඕනි. මේවා ශුන්‍යාගාර මේ මේ ඇස් දෙක හිස් වෙන්න ඕනි. මේ ශුන්‍යාගාරයක් වෙන්න ඕනි. එතකොට මේ කන් දෙක හිස් වෙන්න ඕනි. එතකොට හිස් බැල්මක් ඔබට තියෙයි. ඔය ලෝකේ දකින්නේ හිස් බැල්මක. ඒකේ ප්‍රඥාප්ති සම්මුති නැහැ. අන්න රහතන් වහන්සේගේ හිස් බැල්ම. ශුන්‍යයි. ශුන්‍යාගාරයක ඉන්නේ. අපි ඉන්නේ ශුන්‍යාගාරයක. මේ මග යන කෙනාට ඇත්තටම තියෙන්නේ ඉන්නේ ශුන්‍යාගාරයක තමයි. ඒ කතාව හරි. එහෙමනම් ඔබට මේ කාරණා බොහෝ ප්‍රමාණයක් අපි වේගෙන් වේගෙන් වේගෙන් ඒ ආපු ස්වභාවය තුළ එහෙම ඉදිරිපත් කරගෙන ගියා. ඉතින් ඒ තුල දෝෂ තියෙන දකින්න යන්න එපා. මේ මනුස්සයාගේ ස්වභාවය හැමතැනම ඇලෙනවා <laughs> ගැටෙනවානේ. ඉතින් ඒ ස්වභාවය සම්මුතිය ස්වභාවය. ලෝතුරු භූමියට ඔබ මහා කාර්නිකව ප්‍රවේශ වෙනවා. ඉතින් ඔබ මහා පින්වත් ඇත්තෝ සසරට නම් වැටෙන එකක් නෑ අපිට දැනෙන විදිහට. මේ ධර්මය අවබෝධ නම් මේ ධර්මය ඔබට දැනෙනවා නම් ශ්‍රවණය කරනවා නම් සිත දකින්න. සමහර ටිකක් දවසකට ඔබට මාගේ ඇරෙයි. ආයිමත් සිත දකින්න. ආයි 100ට එනකොට මම සිත දකින්න. කවදා හරි ඔබ සැනසෙන්නේ සිත දැකලා. ධර්මයේ අහලා ඒක මොනවා වුණත් ඔබ සිත දකින ප්‍රතිපදාවෙම කාගෙන් කොහොම බණ ඇහුවත්, කොයි විදිහට බණ ශ්‍රවණය කරත්, කොයි විදිහට කටයුතු කරත් සිත දකින එක කරා. සිත දකිමින් මිදෙන්න. සිතට පිහිටවන්න සිත. සිත සිතට පිහිටලා සිතෙන් මිදෙන්න. බාහිර කියලා යන්නේ පා බාහිරට. බාහිරින් මිදෙන්න. මිදෙන තැනමයි නිවන් මඟ. විනේය ලෝකේ අවිද්‍යා දෝමනස්සාන. සතර සතිපට්ඨානේ බුදුන් වහන්සේ පනවන තැන. කායේ කායානුපස්සී විහෙරති. වේදනාවේ වේදනානුපස්සී විහෙරති විහෙරති විහෙරති හැමතැනම කියනවා. කයෙන් කය මුදවන්න, රූපෙන් රූපේ මුදවන එකම තමයි. කායේ කායානුපස්සී විහෙරති. වේදනාවේ වේදනානුපස්සී විහෙරති. චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේසු ධම්මානුපස්සී විහෙරති අමතක කරන්න එපා මේකේ එක වචනයක් හලන්නත් එපා හැමෝම හලනවා මොකද්ද විහෙරති ඔබ සතර සතිපට්ඨානය වඩනවා නම් විහෙරණයට යන්න ඕනේ විහෙරණේ කියන්නේ ඇත්ත වෙන්න බෑ කය ඇත්ත වෙන්න බෑ වේදනාව ඇත්ත වෙන්න බෑ සිත ඇත්ත වෙන්න බෑ ධම්මේ ඇත්ත වෙන්න බෑ ඇයි මිදෙන්න ඕනේ විහෙරණේ සතර අතිපට්ඨානය කියවන්න එපා එක වචනයක් අත්හැරලා. ඒ වචනේ තමයි මාණික්කය. ඒක තමයි විහරණය. මේ මුළු මාර්ගෙම විහරණයක් තියෙන. නිස්සරණයක් තියෙන. මේක විමුක්ති මාර්ගයක්. එහෙනම් විහරණය කියන වචනේ අත්හරින්න එපා. සමාජයේ ඒක අත්හැරලා සතර හතිපට්ඨානෙ රැස් කරන එකක් කරගෙන. සතර හතිපට්ඨානෙ රැස් කරන දෙයක් නැහැ. හොඳට ඒක සිහි ඒ වගේමයි විනේය ලෝකේ අවිද්‍යාව දෝමනස්සාන. ওই සතර සතිපට්ඨානේ මේ විදිහටයි පැහැදිලි කරන්නේ. කායේ කායානුපස්සී විහෙරති. විනේය ලෝකේ අවිද්‍යාව දෝමනස්සාන. ලෝකේ මිදුණු තැනයි දුක දොම්නස් මිදෙන්නේ. නැති වෙන්නේ. දැන් ලෝකෙත් තියාගෙන දුකයි දොම්නස ඔක්කොම තියෙන්නේ නැහැ. ඔබත් ඉන්නවා ලෝකෙත් තියෙනවා. දැන් මේ ලෝකේ දුක දුක නැ ඔබේ තියෙනවා. දැන් ඔබ ඉන්නවා. දැන් මගේ දුක නැති කර. මම ඉන්නවා නම් මගේ දුක නැති වෙන්නේ කොහොමද? මම ඉන්න එකමයි දුක. ඔබ නැති වෙනවා නම් දුකත් නැති වෙනවා. එහෙනම් ලෝකේ තියෙනවා නම් ඔබ ඉන්නවා. මොකද ඔබ කියලා 아무තු කයක් නැහැ. ලෝකෙම ප්‍රතිබිම්බයක් ඔබ කියන්නේ. එහෙනම් ලෝකේ තියෙනකන් ඔබත් ඉන්නවා. එහෙනම් ලෝකේ නැති වෙන තැනයි ඔබත් නැති වෙන්නේ. අන්තිම මම ඉන්නවා මගේ දුක නැති කරනවා. මම ඉන්නවා මගේ දුක නැති වෙන්නේ නැහැ. මමත් නැතුණු තැනයි දුක නැති වෙන්නේ. එහෙනම් මම ඉන්නේ ලෝකේ තියෙනකන් නම් ලෝකේ නැති වෙනකොට නම් එහෙනම් මම නැති වෙන්නේ ලෝකේ නැතුණාමයි දුක නැති වෙන්නේ. ඒතර මුළු ලෝකෙම මිදුණු තැනයි දුකෙන් මිදෙන තැන. කායේ කායානුපස්සී විහෙරති විනය ලෝකේ අවිද්‍යාව දෝමනස්සාන සත්තානං විසුද්ධියය ශෝක පරිද්දවාන සමතික්කමයි දුක්ඛ දෝමනස්සානං අත්තගමයි ඥායස්ස අධිගමයි නිබ්බාන සත්‍ය කිරියාය මේ තමයි සූත්‍රය මේ සතර අධිපට්ඨානය වඩන කෙනා සත්‍යයේ විසුද්ධිය විසුද්ධිය ඇති වෙනවා පරම සත්‍ය අවබෝධ වෙනවා සත්තානං විසුද්ධියයි දුක්ඛ දෝමනස අත්තගමයි දුක් දෝමනස් නැති වෙලා යනවා ඥායස්ස අධිගමයි ඥාය අධිගමයට එනවා ඒ කියන්නේ අභිඥානහා අපි කියුවේ අභිග අධිකමයට ඥාය සාධිය නිබ්බාන සත්‍ය කියලා. නිවන සාක්ෂාත්ය. සත්තානං විසුද්ධියයි දුක්ඛ දෝමනසන අත්තගමයි. ශෝක පරිද්දවාන සම්තික්කමයි ඥාය සතිගමයි නිබ්බාන සත්‍ය කියලා. පංචවිධ ආනිසංස හිමි වෙන්නේ සතර සතිපට්ඨානේ නිවැරදිව වැඩුවොත් පමණයි. සතර සතිපට්ඨානේ නිවැරදි දිසානතේට හරියට වඩන්න බොහෝ අය දන්නේ නැහැ. පදරපට්ටානේ කරේ තියාගෙන රැස් කරන්න යනවා. කවදාවත් මේක රැස් කරන්න යව නැහැ. ඒකයි බුදුන් වහන්සේ කියන්නේ යමෙක් හරියට දැනගෙන සතර සතිපට්ඨානෙ වඩයිනම් මහණෙනි මම අප වෙන අපිට උණුසුම දැනෙනවනේ අපිට කාය ප්‍රාසාදේ වෙනවනේ සීතල දැනෙනවනේ අපිට ඒවෙන් හැංගිලා ඉන්න බෑනේ එතකොට එනකොට අපිට ප්‍රසාද වෙලානේ අපි නිකම්ම රැවටිලා අපි නිකම්ම මේකට අහු වෙනවා නිකම්ම රැවටලා යනවා. අපි මේ අපිට නිකම්ම අපිට මේ ප්‍රසාදය වෙනවා. අපිට සද්ද නිකම්ම ඒවා අපි අපි කන් වහගෙන ඉන්නේ නැහැ නේ හැමතිස්සේ අපිට කොහොමවත් සද්ද එනවා අපිට ලෝකේ නැති අපිට ලෝකේ අපි ලෝකේ සත්‍ය දකින්න කොයි තරම් අමාරුද කියන එක අපි ලෝකයක් අපිට මැවි මැවි තියෙනවා හැම මොහොතෙම හැම මොහොතෙම එක්ක සද්දයක් එනවා ඒතකොට සද්ද සිතක් කියනවා එතකොට අපිට පාට එනකොට අපිට අපිට අපිට ඒතකොට පේනවා මේ මේ පේන සිත එනවා. අපි හැමදෙසෙම මත් වෙලා වගේ ඉන්නේ. අපි මත් ගුලියක් වගේ. ඒ කියන්නේ හැම මොහොතේම ප්‍රසාද වලට මේකේ ඉලිප්පි ඉලිප්පි ඉන්නේ. බුදුහන්සේ කියනවා රුප්පන්තිකෝ ආවසෝ රූපං වදේති. රුප්පණේ වෙන්නේ සීත උෂ්ණ දන්තමගත වාසසපසේවස්. ඒතර බුදුහන්සේ කියනවා සීතස්සමගත. ඒවා කියනවා උෂ්ණ